මරණයට පෙර ආතුවම ඒ මරණේ භද්‍ර මරණයක් බවට පත් කරගන්න හැටිය භද්‍ර කාලක්‍රියාවක් බවට පත් කරගන්න හැටි විස්තර කරනවා ඒක අර සරුවච්චන් වහන්සේ කවුද කියලා දන්න කෙනාට නම් හිතනවා මේක සුබ පණිවිඩයක් කියලා. එහෙම නැත්නම් හිතෙන්නේ මැරෙන්නත් ඉස්සෙල්ලා මරණය ගැන කතා කරන නිසා ලෝකේ සන්තෝෂෙන් ජීවත් වෙන්න හරියම්බ කරගන්න කැමති ඇත්තෝ මේව අහන්නවත් කැමති නැහැ. ඉතින් අපි ඇයට සාමාන්‍යයෙන් අපි කියනවා බෞද්ධයෝ කියලා. නමුත් බෞද්ධ වෙච්ච අපට එහෙම එකක් නෑ අපිට අරුවත් ජනන්සේ කොයි දේ කිව්වත් අපි ඒක තේරෙන්නේ නැති වුණත් ශ්‍රද්ධාවෙන් හරි බාර ගන්න. එහෙම නැත්නම් අඩු ගානේ අසුවිරු ඥාන සඳහා සුතමේ ඥාන සඳහා අපි එකතු පිළිගන්න. ඊට පස්සේ අපි ඒක චින්තාමය වශයෙන් කල්පනා කරනවා මේක වෙන්න පුළුවන්ද බැරිද කියලා. ඒකට ඉස්සලා අපි ඉස්සලාම සුත්තමේ වශයෙන් අහන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ඒක ධාරණය කරගන්නේ. ධාරණය කරනකොට අපි හිතෙන් විමසා බලනවා. ඒකට අපි විමංශාව කියලා කියනවා. ධම්ම විචේ සම්බොජ්ජංගය කියලා කියනවා. එහෙම නැත්නම් විචාර බුද්ධිය කියලා කියනවා. ඒ අතින් අපි එක එකනා වෙනස්. අපි අහන දේ නම් එකයි. ඊට පස්සේ මේ කල්පනා කරලා ඒකෙන් අපිට වැටහුනොත් තමයි මේක හරි ඇති මට නම් වැටහෙනවයි කිව්වොත් විතරයි අපි ඒක ක්‍රියාවත් කරලා භාවනා කරලා ජීවිතයට එකතු කරගන්න. ඉතින් ඒ නිසා මේ භද්‍ර මරණයක් භද්‍ර කාලක්‍රියාවක් සඳහා ඒ අපූති කාය කම්මන්තස්ස අපූති වචී කම්මන්තස්ස අපූති මනෝ කම්මන්තස්ස. ඉතින් මේ පූති කාය එවන තමයි කුණු වෙච්චි ක්‍රියා අපි කියන දුෂ්චරිත කියලා වච කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත. ඒිට ඉස්සල්ලා තියෙනවා අනවස්සුත කාය කම්මස්ස කම්මන්තස්ස කියලා. ඒ අනවස්සුත වචී කම්මන්තස්ස අනවන්ත අනවස්සුත මනෝ කම්මන්තස්ස කියන්නේ කය නිකන් පෙඟිලා තෙත් වෙන ගතියක්. කාගෙන් රාගයෙන් තෙත් වෙන ගතියක්, බරිත වෙන ගතියක්, කෝපයෙන් පැලහෙන ගතියක් නැත්නම් කෝපයෙන් පෙඟෙන ගතියක්. වචී කර්මාන්තෙත් කර්මන්තාහ කර්මාන්තෙත් තියෙනවා. ඒක මනෝ කර්මාන්තෙත් ඒ නිසා කුණු වෙන්න ඉස්සෙල්ලා මේක ලී කෑල්ලක් වතුර වැටුණාට පස්සේ ඉස්සෙල්ලා ඒක අපි අල වෙනවයි කියනවා, දිරනවයි කියනවා. ඊට පස්සේ තමයි ඒක පුස්කන්න පටන් අරගන්නේ. ඒ නිසා මේක දැනට පෙඟිලාද කාමෙන් පෙඟිලා, රාගෙන් පෙඟිලා, ද්වේෂයෙන් පෙඟිලා, මෝහකමෙන් පෙඟිලාද කියලා දැනගන්න පුළුවන්. එහෙම දැනගත්තොත් කොතනින් වහලෙහිලාද මේ තෙමෙන්නේ කියලා ළඟන්න පුළුවන්. ඒසයක අවස්ථා තුනකින් පෙන්නනවා ඒ සම්පූර්ණ කුණු වෙන්නේ ඉස්සල මේකේ පෙඟෙන්න පටන් ගන්නවා. පෙඟෙන තැන බැලුවොත් වහලේ හිලක් තියෙනවා. ඉතින් එතෙන්දී හරි පුළුවන් අපිට ආයෙ වහලෙත් නැගලා මේකේ ඉසමත කඩා වැටෙන්න ඉස්සෙල්ලා පිළියම් කරගන්න. ඉතින් ඒකේ කොටහක් තමයි අපි ඊයේ සාකච්ඡා කරේ යම් කිසි විදියකට හිලක්කුත් තියෙනවා නම් වැස්සත් වහිනවා නම් මේකේ පරාලයි, බිත්ති, සේරම පෙඟිලා, සේරම දිරලා ඔළුව මත කඩා වැටෙනව වැටෙනවමයි. ආන ඒක නොවෙන්නයි මේ සරුවච්චන් වහන්සේ අපිට විශේෂයෙන්ම ශ්‍රද්ධාව තියෙන අයට පුත්‍රජාන වහන්සේ කියන දෙයට කන් යොමු කරලා අහන කෙනාට විශ්ව කළ දෙන්න. ඉතින් ඒක නිසා සමස්තයක් වශයෙන් අපි පිළිගන්න වෙනවා. අපි ඔක්කොමලා කැමති මරණය භද්‍ර වෙනවා. කොටිම කියනවා නම් බය නැති මරණයක්. හැම කෙනාම සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භයන්ති මච්චුනෝ. හැම කෙනාම දඬුවට බයයි මරණයට බයයි. ඒ මොකද හැම කෙනාගේම මරණය අබද්ද්‍ර මරණයක්. කාලකන්ණි මරණයක්. එහෙම නැත්නම් කාලකන්ණි කාලක්‍රියාවක්. ඉතින් ඒක නොවීම සඳහා කල්ැතුව හෙදකමක් කරන එකයි මේ බුදුජානනාංශයේ මේ සූත්‍රයේදී මතක් කරලා දෙන්නේ. ඉතින් ඒක අරක්ෂිත වශයෙන් නම සූත්‍රය සඳහන් කරලා තිනවා. ඒ වෙනුවට රක්ෂණය කරපු එකක් බාටපත් කරගත් එකට අපි කියනවා හික්මිච්ච හිතක් සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාවෙන් ඉතින් අපි මේ භාවනා වැඩමුළුවට ඇවිල්ලා දවස් දෙක තුනක් ගත කරපු අපට සතුටක් වෙන්න පුළුවන් අපි මෙතන ඉන්නේ සීලයක් රකින්න නිසා තමයි. දැන් මේ භාවනා ශාලාවට එන කට්ටියයි මෙතෙන්ට අනේන අමුත්තොයි පල්ලෙහා වැඩ කරන කැපකාර පිරිසයි ලෝකේ ඉන්න රට්ටුයි වෙනස්. මේකේ ඉන්න කට්ටියට කාලසටහනක් තියෙනවා. මේකේ ඉන්න කට්ටිය මේ මේ වෙලාවට මේ මේ වැඩ ටික කරනවා. මේ කට්ටිය අඳුර ගන්න පුළුවන්. අඩු ගානේ උතුරු සලුවක් හරි දාගෙන ඉනවා. මේ යන්නේන මිනිස්සු වැඩ කරන කැපකාර මණ්ඩලේ රටේ ඉන්න මිනිස්සු එහෙම කිසි විශේෂයක් නැහැ. ඒගොල්ල කැමති නැහැ සමාදන්ව ශික්ෂාපදයක් රකින්න. සමාදාය රක්ඛති ශික්ෂාපදේශු කියලා විදියට සමාදන්ව රකින්න එක තමයි මේ සිවුරෙන් අදහස් කරන්නේ. අපි හිවුරක් ඇඳගත්ත ගමන් රට්ටු දන්නවා අඩු ගානේ මේ පොඩි සාමණේර කෙනෙක් පවා දසසිල් රකින්නවා උපසම්පදා වුණාට පස්සේ 227ක් ශික්ෂාපද රකින්නවා. භික්ෂුණියක් නම් 318ක්ද කොයිද තියෙනවා ශික්ෂාපද රකින්න. දැන් හුඟ දෙනෙක් ඒකට කැමති නැහැ. එහෙම මොකටයි මේ දැන දැන අපි මේ ශික්ෂාගරුක වෙන්නේ? අපිට පුළුවන් නේ උට රැට කාලා බුදියන්න. දැන් පැවිදිනොත් එහෙම රැට කණ්ඩත් නැහැ. මුදල් අත ගන්නත් නැහැ. ඔය ඔක්කොම ප්‍රශ්න තියෙන කියලා සමහරු ශික්ෂාපද සමාදන්ව රකින්න කැමති නැහැ. එතකොට ශික්ෂාපද සමාදන්ව රකින්නේ නැත්නම් කාය කර්ම වචී කර්ම දෙකේ හික්මීමකට වග වෙන්නේ නැහැ යැත්තෝ. යැත්තන් එතකොට රජයේ නීතිය තමයි බලපාන්නේ. පවතින රෝම ලන්දේසි නීතිය අනුව යුද්ධය පසින්දලනවා. නමුත් භික්ෂුවක් ඒ සිල්පදයක අරසා වෙනවා නම් කවදාකවත් උසාවියට යන්න වෙන්නේ නැහැ. උසාවියට කැඳවුමක් ආවත් ඒ ස්වාංශර ගිහිලා කියන්න තියෙන්නේ මේ මට මම මම බුදුහාමරගේ නීතියට රැකිලා තියෙන්නේ මට හැබැයි වරෙන් තුනිකුත් කරන්න පුළුවන් මම මේ වැරද්ද කරලා නැහැ කෙරුවොත් මට මහානකම් කරන්න බෑ ඒ ලොකු ස්වාංශ ඉන්න කාලේ කියනවා මේ ඉංග්‍රීසි ආණ්ඩුව ඉංග්‍රීසි ආණ්ඩුව තියෙද්දී මේ ඕන සිංහල උසාවියක් ඉල්ලන්න පුළුවන් හැබැයි නැත්තම් ඉංග්‍රීසියෙන් තමයි උසාවිය අහන්නේ උසාවියේ නඩුකාරයා ඉංග්‍රීසි තෝල්කයා තමයි පරිවර්තනය කරන්නේ. ඉතින් කොස්කන්දවල මහානායක ආමුදුරන් විරුද්ධ නඩුවක් තිබුණලු මේ රජයේ ඉඩමක් අල්ලගත්තද මොකක්දයක් කියලා. ජීසාංශ වරින්තුවක් ආවා. වරින්තුව කාඩු පිටි ආණ්ඩුවට යන්න එපා. හැබැයි කන ඇහෙන්නේ නැතිලු. ඉතින් ඔන්න කැඳවීමක් කෙරුවලු උසාවියේ පිටි කුඩුවට නගින්න ගියා. ඉතින් මේ ශාංශේ බොහොම උජාරුවට ගිහින් නැග්ගට පස්සේ තෝල් කැහුවලු මේ කොස් කඳවල මහානායක ආමුදුරුවද කියලාවලු. අහමට ඇහෙන්නේ නැහනේ. මේ ගෝර්මෙන්ටුන් එන්න කිව්වයි අපි ආවා අයියෝ. නමයි යහන්නේ. එමහන්ති ගොල්ලෝ ගවර්න්මන්ට් එකෙන් එන්න කිව්වා අපි ආවා අයියේ. ඊට පස්සේ ආයෙසර කළා මං හැවෙ මේ කොස් කඳවල නාගටිය හයියෙන් හැවලු. ගෝර්මෙන්ටුවෙන් කැඳවුමක් ආපු නිසා ආවා මම මොනවක්වත් දන්නේ නැහැ කිව්වලු. කෑ ගහලා ඇව්වලු මේ අපේ කෝස් කඳවල මහානායක ආමතුල කියලා. එහෙනම් කිව්වලු. නඩුකාරයෙක්වලු මෙයා කවදාකවත් වැරද්දක් කරන කෙනෙක් වෙන්න බෑ යන්න අරින්නේ කිව්වා. මේ වගේ ආමුරු කෙනෙක් ඔයගේ පහත් වැඩ කරන එකක් නැහැ. නඩුව අස්කල දැම්මා. ඉතින් අපි නීතියට අහුවෙන්නේ රෝමලන්දේසී නීතියට අහුවෙන්නේ මහානකම හරියෙන් කෙරුවේ නැත්තම් තමයි. අපි නිදහස් ආජාසත් රජුරවන්ට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ශ්‍රමණ ඵලයක් විදියට. ශ්‍රමණ ඵලයක් විදිහට ශ්‍රමණේක වුණාට පස්සේ රජ්ජුරුව කවදාකවත් මේ ශ්‍රමණයාට විරුද්ධව නීති ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒකට අපි බෞද්ධ නීතිය කියලා කියනවා. ඒකට බුද්දිස් ජුරිස්ප්‍රුඩන්ස් කියලා කියනවා. එහෙම නීතියක් ගේන්න පුළුවන්කම අදත් තියෙනවා. රජේ කැමති නැහැ. මේක අවුරුදු ගාණක් අපි සාකච්ඡා කරමින් ඉන්නවා. ඇයි අපි තාම මේ දෙවියන්වහන්සේගේ පොතට අත තියලා දිවුරන නීතියකට යන්නේ? ඇයි අපිට බැරි අපේ බෞද්ධ නීතියක් ගේන්නේ? අශෝක රජුරුවන්ගේ ධර්මයේ. එහෙම නැත්නම් අජාසත් රජුරුවන් ළඟ තිබුණු ධර්මයේ. එහෙම එකක් අපිට නැහැ. එනිසා අද වුණත් හාමුදුර කෙනෙක් උසාවියට ගෙන යන්න පුළුවන් නඩු කියන්න පුළුවන් ඒ නීතිය අරතේ මොකද හාමුදුර කෙනෙක් ඒ නීතිය අඳුරන්නේ නැහැ ඒ කට්ටිය අඳුරන්නේ ඒ ආගමේ නායකයෝ විතරයි අපිට නෑ ඒ නිසා යම් කෙනෙක් මේ ශිල්පද ටික ආරක්ෂා කරනවා නම් එයාට කාය කර්ම වචී කර්ම වෙන්න බෑ එහෙම නැත්නම් කාය දුස්චරිත වචී දුස්චරිත වෙන්න බෑ කාය කර්ම නම් ඉති වෙනවනේ ඉතින් එතකොට අපිට තියෙන මේ තෙද අපි සභාවකට යනකොට වික්තව ප්‍රතිබලව යන්නේ අපි සමාදන්ව සිල් ලකින පිරිසක්.